ඔබ දැන් සමන් දීමට සැරසෙන්නේ නීතිරිකල නිස්සරණ වනේ කර්මස්ථානාචාරි අතිගරු පඬිත මාතර ශ්‍රී ඥානාරාම නායක ස්වාමින් වහන්සේ විසින් 1978 දෙසැම්බර් මාස 28 වෙනි පොහෝ දින නීතිරිගල නිස්සරණ වනේ යෝගාවාචර භික්ෂුන් වහන්සේලාට දේශනා කරන්නට යෙදුණා කමඨහන් ධර්ම දේශනාවකටය මාතුකාව ආන භාග දෙවනි කොට නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතෝ සම්මා සම්බුද්දස්ස ඊට ප්‍රථමයෙන් කරපු දේශනා වලින් ඊළය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් ඒවා දිනුවට පත් කරගන්නා හැටි යහපත් මාර්ගයට පමුණවා ගන්න හැටි ඒවා පිළිගෙන හැටි කියන මේ දෙආකාරයෙන් ප්‍රකාශ වෙන ඒ අවස්ථාවේදී කරුණ හතරක් ඒ සීලය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් ප්‍රකාශ වන කරුණ හතරක් ඒ දෙකේ ජීවණයට පිළිවීමට යෙදෙන හැටි සීලය සම්බන්ධවත් සමාධිය පිළිබඳවත් තවත් කරුණු දෙකක් මේකට එකතු කළා සලකා ගන්න ඕනවා. සීලය නියමණ්ඩමින් දියුණු වීමට දියුණු කර ගැනීමට සක්කච්ඡ පාරිසාවේ කියන සීලේ සම්බන්ධ සක්කච්ඡ පාරිසාව. ඒ වගේම සත්පාය පාරිසාවක් සීලය පිළිබඳව අසක්කච්ඡකාරිතාව අසක්කායකාරිතාවන් එකම සීලය සිල්වීමට හේතු වෙනවා. සීලය නැතිවීමට හේතු වෙනවා. සක්කච්ඡකාරිතාවත් සප්පායකාරිතාවත් කියන මේ කරුණු දෙක කෙටියෙන් තේරුම් කරගන්න. දැන් මේ අවස්ථාවේ හොඳයි. සක්කච්ඡාකාරිතාවය කියන්නේ ආදරෙන් සැලකිලිමත්ව සීලේ පුරන්ද සීලේ සමාදන් වෙලා සමාදන් වෙච්ච සීලේ පුරන්ද පටන් ගන්නවා ආදරෙන් ගෞරවයෙන් ඒ ආදරය ගෞරවය ඇති කර ගැනීමට සීලයේ තිබෙනා වූ වටිනාකම අගය සලකන්නේ සීලයේ තියෙන අගය වටිනාකම නොඑක් වචන වලින් විස්තර වෙනවා. මේ යෝගාවචර පිළිස දන්නවා සීලය කියන වචන. සාමාන්‍ය නිදනකට හැම ගුණයකටම උපකාර වෙන බව තේරුම් ගන්න ඕන සීලය. ඒ සීලයක් පුරන්න අවස්ථාවේදී ඒ සීලය සම්බන්ධව සැලකිලිමත් ගෙන යාමට උපකාර වෙන්නේ අර ඒ විදිහේ සැලකීම. ඉතල බලන්න ඕන සමාධිය දියුණු කර ගැනීමට උපකාර වෙන්නේ ඕකෝතර ගුණයන් ලබා ගැනීමට උපකාර ඒ වාගේ ජීවේ නිර්වර්ජ්‍ය දෙයක් වරදක් නැති දෙයක් ශ්‍රේෂ්ඨ දෙයක් පිරිසිදු දෙයක් වටිනා කුසල් සමූහයක් මේකෙන් ඇති වෙන්නේ මේ ගැන සාකච්ඡානකට සීලය ඒකාන්තයෙන්ම ආරක්ෂා කරගන්න ඕන හොඳින්ම ආරක්ෂා කරගන්න ඕන සීලය නැති වුණොත් ඒකෙන් ලොකු පිළිකින් ඇති වෙනවා කියලා ওই විදිහට සීලය සම්බන්ධව සලකලා සීලේ ආදරය ගෞරවය ඇති කරගෙන සිල් පුරන්ද මහන්සි ගන්නකොට සක්පච්චකාරිතාව සම්පූර්ණ. ඒක නැත්නම් අසක්පච්චකාරිතාවයි. ඒ නොසලකින්ද සීලේ සම්බන්ධ සැලකිල්ල ආදරය ගෞරවය නැත්නම් සීලය දිනු කරගන්න අවස්ථාව සැලසෙන්නේ නැහැ. සීලයෙන් ලබාගත යුතු වටිනා ප්‍රතිඵල පෙන්වූ කිරීමේ ශක්තිය උඩ නැති වෙන. එනිසා සීලයේ පිළිබඳ සක්කච්ඡාකාරීතාවයේ සප්පායකාරීතාවයේ සප්පායකාරීතාව කියන්නේ සීලය දියුණු වීමට ආරක්ෂා වීමට උපකාර වන්නා වූ සීලය පිළිබඳ අසක්කච්ඡා අසප්පායකාරීතාවක් අසප්පාය කාර්ය සීලයට සීලේ පිරීමට හේතු වන්නා වූ දේවල් කිරීම හිතීම කීම අසප්පාය කාර්යතාව සාමාන්‍යයෙන් තේරුම් ගන්න ඕන සීල් කඩවීම කියන ඛණ්ඩ සීල එතකොට චිත්‍ර සීල සබල සීල පරාමර්ථ සීල එතකොට විඤ්ඤුප්පසත් නොවූ සීලය කියලා ওই විදිහට නරක පැත්තක් තියෙනවා. ඡණ්ඩ වීම, කඩ වීම, සිදුරු වීම, සබල වීම. දැන් දැන් වල පුල්ලි හැදීම වාගේ සබල වීම. පරාමර්ථ සංහා ආදී කුස්නාවේ දික්තියෙන් අල්ලගත්ත සීලය. එතකොට ඒ සීලය අසප්පායකත්ව. ඒ සීලයට ඒවා අසප්පායයි. ඒ වගේම ක්‍රෝධය හොඳ නැහැ කියන්නේ. එතකොට බලවත් තණ්හාවල් හොඳ නැහැ. සීලේ මානෙ සීලේට හොඳ නැහැ. මදය හොඳ නැහැ. ප්‍රමාදය හොඳ නැහැ. ඒ ඔය විදිහේ ඔය කෙලෙස් එක්ක හිත පටලවෙන්නව අවස්ථාවේදී ඒ සීලය පිළිහෙනවා ඒ කෙලෙස් සම්බන්ධව කට ලැබීම සීලයට සිද්ධ වෙන්නා වූ අසප්පායකාරීතාව. මෙන්න මේ විදිහට සීලය පිළිබඳව අසක්කච්ඡකාරිතාව අසප්පායකාරිතාව සීලය දුර්වල වීමට සීලය නරක වීමට සීලය නියමාන්දමට සකස් වීමට සීලයෙන් ගත යුතු ප්‍රතිඵල පෙන්වුම් කිරීමට ප්‍රත්‍යක්ෂ වශයෙන් පෙන්වුම් කිරීමට උවමන අවස්ථාවක පෙන්වුම් කිරීමට සුදුස්සෙක් වෙන්නේ මෙන්න මේ විදිහට සක්කච්ඡකාරීතාවේ සප්පායකාරීතාවෙන් යුක්තව සීලයන් ආරක්ෂා කරන කොටයි එනිසා සීලය පිළිබඳ මේ කරුණු දෙකක් අර පළමුවෙන් කියාපු කරුණු හතරට එකතු කළා සලකා ගන්නවා. පළමුවෙන් කියාපු කාරණා කියන්නේ කාණ භාගිය, ඉති භාගිය, විශේෂ භාගිය, නිබ්බේද භාගිය කියන මේ කරුණු. ඒ කරුණු හතරට මේ කරුණු දෙකක් එකතු කරගන්නවා. එතකොට කරුණු හයක් වෙනවා. උත්තම සීලය පිළිබඳව ජීවණුවට ශක්තිමත්ව සීලේ ප්‍රතිඵල ප්‍රත්‍යක්ෂව සලසා ගැනීමට මේ කරුණය. සමාධිය පිළිබඳවත් සමාධිය පිළිබඳවත් මුලින් ප්‍රකාශ වුණා කරුණු හතරක්. ඒ කරුණු හතරට මේ විදිහේ මේ සත්පච්චකාරිතාවත් සත්කායකාරිතාවත් කියන මේ කරුණු දෙකත් එකතු කරගන්න. එතකොට සමාධිය අසත්පච්චකාරීනම් අසත්කායකාරීනම් සමාධිය පිරිහීම් පැත්තටයි. සමාධියේ තිබෙනා වූ වටිනාකම තේරුම් ගන්න බැරි කමකින් හරි මොනියම් කි අඩුපාඩුවකින් හරි සමාධිය පුරන්න ගියා වූ යෝගාවචරය ඒ සමාධියේ සත් ආදරයෙන් ගෞරවයෙන් ඒක පුරන්නේ නැහැ. අත්හදා බලන්න. කවුරුවත් කියනව වෙනුවට වචනයකින් බේරෙන්න ඔය විදිහේ දුර්වල හැඟීමක් ඇති කරගෙන සමාධිය පුරන්නේ. ඒක සක්කච්ඡාකාරී, අසක්කච්ඡාකාරී. ආදරයෙන් ගෞරවයෙන් නියම සැලකිල්ලෙන් පටන් ගන්න. මේ සමාජයේ තියෙන වටිනාකම හිතලා ඉවර කරන්න බෑ, කියලා ඉවර කරන්න බෑ. ඒ තරම් උසස් දෙයක් සමාජයේ. ඒ විදිහේ සමාජයක් මම පුරන්නේ ඒ සමාජයේ දිරීමටයි මා බලාපොරොත්තු වෙන්නේ කියන මේ අදහස තියාගන්න. තියාගන්නකොට එතන ගෞරවයක් ඇති කරගන්න ඕනේ. සලකා බලමු. ධ්‍යාන චිත්තයක් ලබාගන්නේ මොකකින්ද සමාධිය. ලෝකෝත්තර ගුණයක් ලබාගන්නේ මේ සමාධිය. ආර්ය තත්වයට පැමිණෙන්නේ මේ සමාධිය. රහත් වෙන්නේ සමාධිය. පතේ බුදු වෙන්නේ සමාධිය. සම්මා සම්බුදු බව ලබාගන්නේ මේ සමාධිය. ලෝකයේ විශ්විත දේවල් කරන්න පුළුවන් වෙන්නේ මේ සමාධිය කරගැනීමට. මෙන්න මේ විදිහට සමාධිය කියනවා වටිනාකම, උසස්කම. සලකන්න පුරුදු වෙනවා. විශේෂයෙන් ඊවරණයන්ගෙන් පෙරතුන්ගෙන් අයින් වෙලා හිත තැම්පත් කර ගැනීමට හිත තැම්පත් කරලා තබා ගැනීමට ලොකු සැනසෙල්ලක් සලසා ගැනීමට පුළුවන් වෙන්නේ සමාධියෙන් කියලා මේ විදිහට සක්කච්ඡාකාරීතාවය ඇති කරගන්නේ සමාධිය. තමා පුරන්නා වූ මේ සමාධි භාවනාව නියමන්දමින් කිරීමට බලාපොරොත්තු වෙනවා නම් මෙන්න මේ සක්කච්ඡාකාරීතාවය මුලින්ම තියා ගන්න. ඊළඟට තියා ගන්න ඕන සප්පායකාරීතාව. අසප්පායකාරී වෙන්න නරකයි. සමාධියට අසප්පායකාරී කරුණු රාගයක් සාමාන්‍යයෙන් සමාධියක් දියුණු කර ගැනීමට උපකාර වන්නා වූ සප්පාය කරුණු තියෙන ලබාගත්තා වූ සමාධිය රැක ගැනීමට උපකාර වන්නා වූ සත්‍යය කරුණිය. ඇතැම් විට අතරෙන් අතර සමාධිය ලැබෙන. ඒ භාවනා කරගෙන යන අවස්ථාවේදී අතරෙන් අතර සමාධිය ලැබෙන. නමුත් ලැබෙනවා සමාධිය රැක ගන්න බැරි වෙලා පස්සේ නැගිටින් පස්සේ නැත්නම් වෙන අවස්ථාවකදී ඒක නැති වෙනවා. මේක නැති වෙන්නේ මොකද කියන එක හිතා බලන්න. අන්නර මේ සප්පාය කාරිකාවේ නැති. අසප්පාය කාරි. සාමාන්‍යයෙන් සමාධියක් ලබා ගැනීමට දිනු කර ගැනීමට සප්පාය කරුණු වශයෙන් ආවාස සප්පාය ගෝචර සප්පාය පස්ස සප්පාය පුද්ගල සප්පාය, භෝජන සප්පාය, උතු සප්පාය, ඉරියාපත සප්පාය කියලා සප්පාය කරුණු හතක්ම සඳහන් වෙනවා. සප්පාය. මේ සප්පාය කරුණු හත සම්බන්ධව හිතලා බලන්න ඕන. ආවාස සප්පාය කියන එක වෙනසක්. සප්පාය අන්දමට සකස් කර ගැනීම. ඒ කියන්නේ ලක්ෂණ වෙනසක් නෙමෙයි. භාවනාවට සුදුසු අන්න මේ සප්පායතන තුනක් හොයාගන්න. ඒක සොයා ගැනීමට එකපාරට බෑ. ටික ටික ටික ටික ක්‍රම ක්‍රමෙන් භාවනා කළාම ඒක දැනගන්න ඕන. එතකොට විතපාදී යාමේ විතපාදී යාමේදී ලැබෙනා වූ අවස්ථාවන් දැනත් කරගන්න ඕන අසප්පාය ගමන් කියනවා විතපාදී යාමෝ ඒ විදිහේ යසප්පාය ගමන් දෙච්ච වුණාම භාවනාව ලැබිච්ච සමාධියක් ඇත ගන්නත් තබා ගන්නත් නැති සමාධියක් ඇති කර ගන්නත් ඒ වගේම මේ කතාවක් ප්‍රමාණයට වඩා දිගින් දිගට දිගින් දිගට කතාවක් ඊට වඩා හුඟක්ම නරක මේ නොගැලපෙන කතාවක් යෝගාවචරයේකට නොලැබෙන නොබැලපෙන ඉරස්කීන කතා කියලා ආරම්භයක්. දුමනා නැති බලවත් පිළිවීමට කරලවත් පිළිවීමට හේතු වන්නා කතාව. ඒ විදිහේ කතාවල් වලින් අයි. හොඳ කතාවල් හොඳ ධාර්මික කතාව භාවනාවට උපකාර වන්නා වූ කතාවල් වරදක්. නමුත් අර නරක කතාවල් වලින් අයි වෙන අසත්පාය. සත්පාය. එතකොට පුද්ගලයන් සසුරු කරන පුද්ගලයන් සමාධිමත් පුද්ගලයන් ආශ්‍රය කරනකොට ඒ සමාධියක් ජීවන වෙනවා සමාධිමත් නොව සමාධියක් නැති පුද්ගලයන් ආශ්‍රය කිරීම අසප්පායසේදී අසප්පායසේදී පුද්ගලයාට සමාධියක් ජීවණු කරගන්න ලබා ගන්නත් ලැබිච්ච සමාධිය ආරක්ෂා කරගන්නත් ඇතිවගත හැකියාවට පත් කරගන්නත් මෙන්න මේ නිසා පුද්ගලයන් ආශ්‍රය කරන අවස්ථාවේදී යහපත් පුද්ගලයන් ආශ්‍රය කරන්න. සමාධියට උපකාර වන්නා වූ පුද්ගලයන් ආශ්‍රය කරන්න විදිහට ගන්න. ඒක සප්පාය කාර්යය. ඕජනියත් එහෙමයි සමහරේ Tamanට ගැළපෙන භාවනාවට උපකාර වන්නා වූ අන්දමට Tamanගේ ශරීරයට ගැළපෙන අන්දමේ කොහොමන වරකට Taman හොරාගෙන තියාගෙන දෙන්න පාද ලැබෙනකොට ලැබිච්ච ධර්මයෙන් මේකක්ම ගන්නේ නැතුව ඒවා තෝරා බේරාගෙන ඒ භෝජනයේ සම්බන්ධ සප්පාය භෝජන ගන්නවා. එතකොට ඍතුව ඍතුවේ කියන්නේ විශේෂ හේත ඍතුව, ඍතුව උෂ්ණ ඍතුව, වර්ෂා ඍතුව, ඍතුව. ඍතු සම්පත්තිය අපහාට ගැළපෙන ඍතුව Taman තෝරා ගන්නවා. ඒවා තෝරාගෙන ඒ විදිහේ ඍතු සම්පත්තියක් ඇති අවස්ථාවල් සලසා ගන්න, හොයා ගන්න. ඒ යනු පදවසු කරන්න ඕන. ඒ විදිහ නැත්නම් අසප්පායකාරී. එතකොට ඉරියව්ව ඉරියව් කියන්නේ සතර ඉරියව්වක් තියෙනවා. සමහර පුද්ගලයන්ට සප්පාය ඉරියව්ව සමහර පුද්ගලයන්ට අසප්පායයි. තමන්ට සප්පා ඉරියව්ව තමන් තේරුම් අරගන්න මෙන්න මේ ඉරියව්ව මට වැඩිපුර හොඳයි. මේ ඉරියව්ව මට නරකයි. සමහරුන්ට පරයන්ක ඉරියව්ව. නිසිජන ඉරියව්ව ඉඳගෙන මේ ඉරියව්ව හොඳයි සමහරු. සප්පායයි. සමහරුන්ට ඒකේ දරන් සප්පායන සමහරුන්ට සක්මන හොඳයි ඉරියව් හොඳ ඉරියව් ඒ වගේම සිතගෙන හිටින්නේ නම් ඉරියව් හොඳයි සමහරුන්ට සායන ඉරියව්වත් හොඳයි සාමාන්‍යයෙන් ඒව තේරුම් කරගන්න ඕන ටිකක් කරලා පුරුදු කරගෙන ඒ වගේම තමන්ගේ හිතට ගැළපෙන අන්දමට ඒවා කරන්න පුළුවන් වෙන හැටි බලලා සදා බලලා තේරුම් ගන්න ඉරියව්. මේක සුදුසු ඉරියව් මට මේ කියයි. මේ විදිහේ ඉරියව් මට හොඳ නෑ කියලා සප්පාය අසප්පාය මම තේරුම් ගන්න. ඒ විදිහේ සමාධි භාවනාවට සප්පාය ඒ වාදන ගන්න. ඒ වගේම මේ විශේෂයෙන් අසප්පාය කරුණ වශයෙන් තේරුම් කරගන්න ඕන මේ නීවරණයන් තමයි අසප්පාය. නීවරණයන්ට අසු වීම සත්පාය දෙයක් බව විශේෂයෙන් තේරුම් කර ගන්නට තමයි. එපමණක් නෙවෙයි මේ තව තවත් සම්මාරාමතා, භස්සාරාමතා, නිත්තාරාමතා, ඝන සංගණිකාරාමතා එතකොට භෝජනේ අමත්තන් ඉන්ද්‍රියේතු අබුත්තද්වාරතා කියන මෙන්න මේවා අසත්‍ය දේවල් වශයෙන් කරනවා. තේරුම් අරගන්න. තේරුම් අරගෙන තමන් ලබාගත් සමාධිය දියුණු කර ගැනීමට උත්සාහ ගන්න ඕනේ. සමාධියක් ලැබුණේ නැත්නම් ලබාගත ලබාගත යුතු සමාධිය ලබා ගැනීමට උපකාර වෙන අන්දමට මෙන්න මේ සප්පාය සේවීය. අසප්පාය සේවී වුණොත් අසප්පායකාරී වුණොත් සමාධියක් ලැබෙන්නේ නැහැ. ලැබිච්ච සමාධියක් නැති වෙනකොට මෙන්න මේ විදිහට සමාධියටත් කරුණු හයක් එකතු කරගලා සලකා ගන්න ඕනේ. ආන භාගයේ සමාධිය, තේජි භාගයේ සමාධිය, විතේද භාගයේ සමාධිය, නිබ්බේද භාගයේ සමාධිය කියන මේ කරුණු හතර. ඒක එකතු කරගන්න ඕනේ. සත්‍යයකාරීතාව සත්‍යයකාරීතාව කියන මේ කරුණු දෙකක් එකතු කරගන්න. එතකොට එතන කරුණු පහක් වෙනවා. එතකොට සමාධිය දියුණු කර ගැනීමට බලාපොරොත්තු වන්නා වූ යෝගාවචරය මෙන්න මේ කරුණු ටික කල්පනා කරගෙන ඒ අනුව සමාධිය දියුණු කර ගැනීමට මහන්සි ගන්න ඕනේ. ඊළඟට ඒ ළඟට විදර්ශනා ප්‍රඥාව සම්බන්ධවයි මතක් කර දෙන්න තියෙන්නේ. විදර්ශනා ප්‍රඥාව පිළිබඳව අර විදිහටම ආන භාගිය, ත්‍රිති භාගිය, නිප්පේද භාගිය කියන මේ කරුණ විශේෂ භාගිය නිප්පේද භාගිය කියන මේ කරුණ හතරක් ඒ විදිහෙම තේරුම් ගන්න ඕන. එතකොට විදර්ශනා ප්‍රඥාව වඩන්නා වූ යෝගාවචරය විදර්ශනා නුවණ ජීවන කරන්නා වූ අවස්ථාවේදී ඒක පිරිහෙන ඒ විදර්ශනාව පිරිහෙන දේවල් දැනගන්න ඒ විදර්ශනාව සමහර විටක නැවතිලා කියනවා ඉස්සරහට යන්නේ නැහැ ඒක තේරුම් ගන්න ඕන එතකොට ඉතිභාගිය කියලා ඒ අවස්ථා දෙක කල්ලාටුව තේරුම් කරගන්න ඕන විදර්ශනාව. සමාගයේ විදර්ශනාවක් කරගෙන ගියා. ඒ විදර්ශනාව එක්තරා තත්ත්වයකට නැගුණා. නමුත් එහාට යන්නේ එතකොට ඒක ප්‍රතිභාගිය කියලා කියනවා. විදර්ශනා ඥානයන් පහළ වීමට අවස්ථාව සැලසෙන්නේම නැහැ. ඒකට හානි කරන්නේ. එහෙම අවස්ථාවක් තියෙනවා විදර්ශනා කරගෙන යන අවස්ථාවේ. ඒ විදර්ශනා භාවනාව ගෙන යනකොට තේරුම් ගන්න ඕන විශේෂයෙන්ම දැන් මේ ඒ යෝගාවචර පිළිස විදර්ශනා භාවනාවේ යෙදෙන ඇත්තෝ කවුරුත් පායි. අත තේරුම් ගන්න ඕන මේ විදර්ශනා භාවනාව කිරීමේ පරමාර්ථය කුමක්ද? නිවන් අවබෝධ කරගන්න. නිර්වාණ අවබෝධය. නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීම. අසංකත ධාතු නිර්වාණය ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි මේ විදර්ශනා භාවනාවේ පරමාර්ථය. ඒ නිවන් කරගත යුතු මේ වැඩය මේ ක්‍රියාව විදර්ශනා භාවනාවේ මේ කෘත්‍යය වෙන අදහසක් පිට කරන්න ගියොත් මේ සතල වෙන්නේ නෑ. සතල වෙන්නේ නෑ. ඒ වගේම අපලක් සිද්ධ වෙන්න පුළුවන්. නිසා පරිස්සම් වෙන්න ඕන විදර්ශනා භාවනාව ගැන යන්නා වූ පින්වත් යෝගාවචරයන් පරිස්සම් වෙන්න ඕන. තමන්ගේ අරමුණ මතක තියාගන්න. තමන් බලාපොරොත්තු වන්නා වූ අරමුණ මේකයි නිවන් ප්‍රත්‍යක්ෂ කර ගැනීමයි ඒකෙන් පිටත අනුන්ට උගන්වන අදහස් එහෙම නැත්නම් ඉහළින් දෙනී සිටීමේ අදහස කීර්තිය ප්‍රශංසාවක් ලබා ගැනීමේ අදහස මමත් භාවනා කරනවා කියලා පෙන්වුම් කරන්නේ අනුන්ට පෙන්වුම් කරන්නේ ඒ විදිහේ අදහස් ඔන්න ඔය විදිහේ අදහස් නැතුව මේක ඒකාන්ත නිස්සරණ අදහස් ඇති කරගෙන මේ විදිහට බලාපොරොත්තු එහෙම නොයෙක් උදවියටයි මේකෙන් ආනිසි එතකොට ඒක සානභාගී සත්‍යයකට ඒ වගේම සානභාගී වෙන විදර්ශනා භාවනාව කරගෙන යන අවස්ථාවේදී මුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා පුංචි ප්‍රතිඵලයක් ලැබෙනවා තමන්ගේ හිතට ලොකු එකක් වශයෙන් හිතා ගන්න. ප්‍රතිඵලය බලාපොරොත්තු වන්නා වූ අර්ථය සම්බන්ධව හිතනකොට මේක ඉතාම කුඩා. නමුත් මේකෙන් හදා ගන්න මේක විශාල එකක් කියලා අනුන්ට කියන්නේ. අනුන්ට කියන්න ගියාම ඒ ටිකක් අන්තිමේ නැති වෙනවා එහාට ගෙනියන්න. මෙන්න මේ විදිහට අනුන්ට කියන්න අනුන්ට හදවන්නේ නරකයි. එතකොට ඒ විදිහේ පාණිකර විදර්ශනා ඥානී පාණිකර අවස්ථාව තේරුම් කරගන්න. ඒකම මේ විදර්ශනා භාවනාව කරගෙන යනව සමහරුන්ගේ විදර්ශනා භාවනාව නවතිනෝ දැන් වල නැවතිලා හිටිනවා ඉස්සරහට යන්නේ. ඉස්සරහට නොයාමට හේතු වෙන්නේ මෙන්න මේකයි කියලා දැනගන්න. එබඳු අවස්ථාවකට කියනවා කිසිපාදි. පැවතිලා කියන විදර්ශනා. අර විදර්ශනා වශයෙන් අඟවන්න පුළුවන් භාවනාවක් වශයෙන් කියනවා නමුත් ඉස්සරහට යනවා. ඒ විදර්ශනා දාන පරම්පරාව සම්බන්ධ වෙන කියලා බලන්න. විදර්ශනා ඥාන ලැබෙන්නේ සමාධිය. පිරිච්ච සමාධිය. සම්පූර්ණ වෙච්ච සමාධිය කියන විදර්ශනා ඥාන. විදර්ශනා ඥාන ලැබෙනකොට ලොකු සතුටක් යෝගාවචන. සම්මතන උදයබ්බේ භංග භය ආදීනෝ නිබ්බිදා මුංචිති කන්නතා සංඛා සංඛාර දෙක්ඛා ගේන මෙන්න මේ ඥාන ලැබෙන්නා වූ අවස්ථාවක් වෙනවනම් ඒ අවස්ථාවේදී ලොකු සතුටක් හිතට ඇති වෙනවා. ඒ වගේම උනන්දුවකුත් ඇති වෙනවා එහෙම ඒ විදිහට. ඒ විදිහට ඒ විදර්ශනා ඥාන ලැබෙන්නේ නැත්නම් සතුටක් ඇති වෙන්නේ නැහැ, උනන්දුවක් ඇති වෙන්නේ නැහැ බොහෝ විට. නමුත් ප්‍රතිඵල නොපෙනුන අය කියලා නවත්තානවා. නවත්තන නරකයි මේකට යම් කිසි හේතුවක් ඇත කියලා හලකනවා. විදර්ශනා ඥාන අර පළමුවෙන් කිව්ව අන්දමට විදර්ශනා ඥානයන්ගේ සම්පූර්ණත්වය ලැබෙන්නේ පිරිච්ච සම්පූර්ණ වෙච්ච සමාධියක. සම්පූර්ණ වෙච්ච සමාධියකින් විදර්ශනා ඥාන තමයි. සමාධිය සම්පූර්ණ වීමට සතිය සම්පූර්ණ වෙනවා. සම්පූර්ණ වූ කඩ නොව කඩ නොව අඛණ්ඩ වූ සතියක් තියෙනවා. අඛණ්ඩ වූ සතියක් කියන කොටයි සමාධිය සම්පූර්ණ. අපහන්න වූ සතියක් ගැන යාමට උපකාර වෙන්නේ දෙමින් ක්‍රියා දෙමින් ඉරියව් පැවැත් දෙමින් ඉරියව් පැවැත්ීමේ පුළුවන් වෙනවා සතිය ආරක්ෂා කරගන්න. සතිය ආරක්ෂා කරගැනීමෙන් විරිච්ච සමාධියක් ඇති කරගන්නට පුළුවන්. විරිච්ච සමාධියක් ඇති කර ගැනීමෙන් විදර්ශනා ඥාන ලැබෙනවා. විදර්ශනා ඥාන ලැබීමෙන් තරංග වශයෙන් කෙලෙස් නැති වෙනවා. අන්තිමේදී ඒක සම්පූර්ණ වීමෙන් යෝගෝත්තර ඥාන ලබා ගන්නට අවස්ථාව ලැබෙනවා. මෙන්න මේකයි පිළිවෙල. මේ පිළිවෙල ගණාන්දමකින්වත් වෙන ක්‍රමයකින් සලකා ගන්න පුළුවන්. මේ පිළිවෙලින්ම මිසක් මේවා ලබා ගන්න වෙන මොනම ක්‍රමයකින්වත් වෙන තරක ක්‍රමයකින් වෙන මොන තරක ක්‍රමයකින් මොන න්‍යාය ක්‍රමයකින්වත් මේ කියන උත්තමාර්ථය සලකා ගන්න බැරි බව කල්පනා ඒ විදිහේ කල්පනා කරගන්නවා නම් ඒකාන්තයෙන්ම යෝගාවචරයට නියම ප්‍රතිඵලය සලසා ගැනීම නුවණක් පෑදෙනවා. එනිසා ඒකෙන් කල්පනාවට ගන්න ඕන. ඒකෙන් හිතට ගන්න තියෙන්නේ මෙන්න මේ විදර්ශනා ඥාන ලබා ගැනීම වැඩපිළිවෙලේ යෙදෙන මේ යෝගාවචර මුදවි හේයෙන්ම කල්පනා කරගන්නට ඕන. තමන්ගේ ක්‍රියාවක් හැම ක්‍රියාවක්ම එමිතික කරන්න පුරුදු වෙන්න ඕන. සිහියෙන් යුක්තව කරන්න පුරුදු වෙන්න ඕන. නොයේ පුරුදුකම් කියනවා අප තුල. අප හැමදෙනා තුලම নানা ආකාර දුර්වල පුරුදුකම කියනවා හොඳ පුරුදුකම කියනවා මේ දුර්වල පුරුදුකම් Tamanta පේන්නේ නැහැ අනුන්ටයි පේන්නේ එනිසා අනුන් යම් කිසි විදිහකින් Tamanta කිව්වොත් මේ Tamanගේ දුර්වල පුරුදුකම කියනකට ඒක ගෞරවයෙන් ආදරයෙන් පිළිඅරගෙන ඒ දුර්වල පුරුදුකම අයින් කරලා හොඳ පුරුද්දක් සකස් කරගන්න පාවිච්චි කරනවා යෝගාවචරයා හැම තිස්සෙම නැමෙන ගැතිය නම් යස්ස භාවයකින් නැමන වචනේට නැමන ගැතිය සිද්ධ වෙනවා. දරනලු දරනලු කමක් ඇති කරගන්න නරකයි. ආනයක් ඇති කරගන්න නරකයි. අපි මොනවද දන්නේ? අප දැනගත යුතු රාජ්‍යයක් තියෙනව නේද කියලා නිර්මාණ තත්වයෙන් මානය අදුසම් තත්වයකින් කටයුතු කරන්න මහන්සි ගන්න යෝගාවදේ. ඒ විදිහේ කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න ඕන අර හිමින් කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්න. සිහියෙන් යුක්තව කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. සීය දිනු කරගන්න බලාපොරොත්තු වෙනවා. හොඳට හිමින් වැඩ කරගනිමින් කරමින් සීය දිනු කරගනිමින් සමාධිය දිනු වෙන අන්දමට වැඩගෙන යනවා. මේක අනුන්ට කර දෙන්න පුළුවන් එකක් නෙමෙයි. තමන්ම කරගන්න ඕනේ. ඒ නිසා ඒක විශේෂයෙන් කල්පනාවට අරගෙන සමහ කල්පනා කරගන්න ඕනේ මේ යෝගාවචර වෙන තුමද දවසේ වටිනා මේ ධර්මයක් ඒකට ලැබුණේ ඉස්ස ගන්න පුළුවන් නිසා මේ අනුව තම තමන්ගේ විදර්ශනා භාවනාව දෙන්නේ කරගෙන නියමයෙන් දිනු කරගෙන බලාපොරොත්තු වන්නකට සියලු ප්‍රේමයන් නැති කරගෙන සියලු සංඛාර දුකින් නිදහස් සාන්ත අමාමා නිවන් පදවිය අත්පත් කර ගැනීමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා